බුද්ධික මහත්මයා අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් අහලා තියෙන. ඒක ප්‍රශ්නයක් වද කියලා පැහැදිලි නම් ඔබ වහන්සේට ඒක කියවන්න. අවසරයි ස්වාමීන් වහන්සේ නැන්දම්මා ලේලි දෙදෙනා දෙදෙනාම හිතන විදියට අනේකා පැවති යුතුයි කියලා හිතන නිසා නේද ගැටුමක් හටගන්නේ. ඔබ වහන්සේ කිව්ව වගේ දෙදෙනාටම හිතන්න පුළුවන් වුණා නම් සසර හුරුව එකිනෙකාට වෙනස් බව. ඔය ඒ විදිහට අපිට නිවැරදිව ලෝකේ දකින්න බැරි නිසා තමයි මේ ගොඩාක් අර්බුද නිර්මාණය වෙන්නේ. ඉතින් ලෝකේ තියෙන හැම ගැෂ්ඨණයක්ම හැම අර්බුදයක්ම අවිද්‍යාව, මිත්‍යා දෘෂ්ටිය මූලික කොටගෙන ඇති වෙනවා. ඉතින් ප්‍රත්‍යඥයාට මෝහයයි මිත්‍යා දෘෂ්ටියයි දෙකම ක්‍රියාත්මක වෙනවා. එතකොට සෝවාන් මාර්ගඥානෙන් එහාට මෝහය ක්‍රියාත්මක වෙනවා. ඉතින් අරහත් මාර්ගඥානයේ දක්වාම ලෝකයේ තුල තියෙන සියලුම පටලැවිලි ක්‍රියාත්මක වෙන්නේ මෝහය, අවිද්‍යාව, නොවැටහීම පාදක කොටගෙන තමයි. ඉතින් ඒව හරියට දකින දකින ප්‍රමාණයට තමයි ඒ ඒ මට්ටමින් ඒවා निराකරණය කරගන්න, නිදහස් කරගන්න පුළුවන් වෙන්නේ.